බලමු මහායුව සූත්‍රය මේකේ තියෙන කරුණු අර්ථ විශ්ලේෂණ අපි අර්ථ විශ්ලේෂණයක් කරන්නේ සක්කාන් නිරුද්ධ වෙන විදිහට ඒ අර්ථ විශ්ලේෂණය මේ දහමට ගැලපෙන විදිහට ඉස්මතු කරගන්නේ කොහොමද කියලා අපි බලමු. පළවෙනි ගාථාව තමයි යේකේචි මේ දිට්ටි පරිබ්බසානා ඉදමේව සච්ඡන්ති විවාද යන්ති සබ්බේව සබ්බේවතේ නින්දම නින්දම අන්වයන්ති නින්දං අන්වයාන් අන්වානයන්ති අතෝ පසංසම්පි ලබන්ති තත්ත්‍ය මේ ගාථාව පැහැදිලි කරනවා මොකද්ද මෙහි යම් කිසිවෙක් මෙහි එන්න යම් කිසි කෙනෙක් යම් කිසිවෙක් දකින ආකාරය දැඩිව අරගෙන වාසය කරන කියන්නේ දකින ආකාරය තුල වාසය කරනවාද මෙහි යම් කිසි කෙනෙක් මේ දකින ආකාරය කියන්නේ දකින විදිහ තුල ඉන්නවා කියන එක දකින විදිහත් තුළ වාසය කරනවද? ඒ දකින විදිහත් තුළ ඉඳමින් වාසය කරනකොට මොකද වෙන්නේ? මෙයම සත්‍යයි. ඉද මේව සත්‍යන්ති. මෙයම සත්‍යයයි කියනු ලබනවා. අන්න මෙයම සත්‍යයයි කියලා ඒ කතාව, ඒ විවාදය එනවා. කියනු ලබන දෙයක් බවට පත් වෙනවා. කොහොමද වෙන්නේ? ඔන්න බලන්න එහෙනම් මේ කාරණාව මේ ලෝකේ යම්කිසි කෙනෙක් දකින ආකාරය කියන්නේ ditthිය තමන්ගේ තියෙන දකින විදිහ මේ දකින විදිහ තුලම වාසය කරමින් එහෙම නෙමෙයි දින්නේ දකින විදිය තුලම වාසය කරමින් මොකද්ද කියන්නේ මෙයම සත්‍යයයි කියලා අන්න කියනවා. ඒ කියන්නේ එච්චර ඒ දකින විදියට තැනක් හම්බ වෙනවා, වටිනාකමක් හම්බ වෙනවා. එහෙනම් ද්විතීය ප්‍රශ්නේනේ අන්න ඒ සියල්ලෝම ඒ එවුන් සියල්ලෝම ඒ සියල්ලෝටම මොකද වෙන්නේ? නින්දාව ගෙනෙනවා. ඇයි? ඒ කරුණෙන් එයාලා නින්දා සහගතයිනේ. ඇයි? ද්විතීයකට රිංගා ගැනීම කියන කාරණාව ඔස්සේ තමයි ඒ අය සියලු දෙනාම ඉන්නේ. සබ්බේවතේ නින්දං අන්වානයන්ති. නින්දාව ගෙනෙනවා. නින්දාව අනුව යනවා. ඒ කියන්නේ නින්දාවක් එක තමයි යාළගේ ජීවිතේ තියෙන්නේ. තනි කරම ඇයි? සොකීය ස්වභාවයට කොටු වෙලා නෙවෙයි ඉන්නේ. සොකීය ස්වභාවයට ඒ දකින විදිහට ඒ සොකීය දැක්මක් නේ තියෙන්නේ. සොකීය දැක්මක් එක්ක කොටු වෙලා ඒකම සත්‍යයි කියලා කියනකොට ඒකෙන් මෙයාලා නින්දාව කරාමයි යොමු වෙන්නේ. නින්දාව අනුවමයි යන්නේ. අන්න ඒ ඒ වගේම තමයි තව එකක් තියෙනවා අතෝ ප්‍රශංසාපි ප්‍රලබන්ති තත්ත්ව. ඒ වගේම දැන් යථාර්ථවාදීව ඒක නින්දාවක් කියන කාරණාවකට යමු වුණා තිබ්බට එයාලා කියන කරුණු එක මොකද වෙන්නේ? අන්න එකල්ලිම එහිදීම ඒකත් එක්ක ප්‍රශංසාවක් ලබනවා. දැන් අපිට මේ ලෝකයේ මම ඔබට කලින් චූලීව සූත්‍රය කතා කරද්දී පැහැදිලි කරන්න යෙදුනා සාධාරණ අසාධාරණ කියන මෙන්න මේ කාරණා දෙක මත ගොඩනැගුණාට පස්සේ අපි යම්කිසි වූ දෙයක් සත්‍ය වශයෙන් අපට ගෝචර වෙනවා නම් ප්‍රකට වෙනවා නම් ඒ එක දකින විදිහේ සොකියත් දකින විදිහේ එක මොකද වෙන්නේ? අපි ඒක ඉස්මතු කර කරා පෙන්නනවා. ඒක ඉස්මතු කර කරා පෙන්නද ඉද මේවා සත්‍යං කියලා එතනදි තමාවත්වයේ සක්කායත්වයේ ඊටාම හොඳින් තහවුරු වෙනවා. ඉතින් ඒ කාරණාවේදී යථාර්ථවාදීව බලනකොට ඒ කට්ටිය කරා යොමු වෙලා තියෙන එයාට ඒ කට්ටිය යන්නේ මොකක් එක්කද නින්දාවක් එක්ක යන්නේ හැබැයි ඒ අය සාධාරණයක් එක්ක කටයුතු කරන නිසා මොකද වෙන්නේ ඒ කටෙන් ප්‍රශංසාවක් ලැබෙනවා. ලෝකයෙන් ප්‍රශංසා ලැබෙන එක මොනව කරන්නද? භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහත් උත්තමයන් වහන්සේ පෙන්වා දෙනවා මේ සත්පුරුෂයන්ගේ නින්දාව මට වටිනවා කියනවා අසත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට වඩා. ඒ කියන්නේ සත්පුරුෂයා මට නින්දා කරනවා නම් ඒක තමයි වටින්නේ. දැන් අරවට වඩා අසත්පුරුෂ නැත්නම් සත්පුරුෂ නොවන කෙනා ප්‍රශංසා කරන කාරණා අපි උදම්මනනවා. ඇයි මේ උදම්මැනීමක් කෙරෙන්නේ? සුඛීය දිට්ඨියත් එක්ක දකින කෝණියත් එක්ක අපි කටයුතු කරගෙන යනකොට ඒ ඒක අපි ඉන්නකොට මොකද වෙන්නේ? ඒක ලෝකේ සාධාරණ වූ කාරණාවක් නම් මේ ලෝකේ අන්‍ය අය ඒ සුඛීය දෘෂ්ටිය තුලම කොටු වෙලා ඉන්න අය ඒකට ප්‍රශංසා කරනවා. මොකද ලෝකේ ජීවත් වීමයි අවශ්‍යතාවය තියෙන්නේ. ලෝකයේ අසාධාරණ ඉක්මවීම ලෝකේ සාධාරණයට යොමු වීමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් එහෙම එහෙම කෙනෙකුට බුදුරණවහන්සේගේ ධර්ම නෙමෙයි තියෙන්නේ. ඒ කෙනාගේ තියෙන්නේ මොකද්ද නින්දාවක්මයි ගෙන එන්නේ. ඇයි ඒ කෙනා සොකියත් ඒකමයි තාමත් කරකැවි කරකැවි ඉන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න සාරිපුත් උත්තමයන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා ඒ උතුම් සත්පුරුෂයන් මගේ හිස මත වැඩ සිටීවා කියලා. එච්චරටම පින්වතුනි ඒ සත්පුරුෂ භාවයේ නින්දාව සත්පුරුෂ භාවයේ අපකීර්තිය ඒක යාට වටිනවා මොකද යායේ ගති ඒ ඒ නින්දා කරන කෙනාගේ ගති සත්පුරුෂත්වය කියන එකයි. ඒ කියන්නේ එච්චරටම අපි අර දිට්ඨියත් එක්ක අපි කරකැවි කරකැවි යනවා. මේ ලෝකේ අමාරුම කාරණා වුණ ඕක බුදුරණවහන්සේ නම ලෝකේ පහළ වෙන්නේ ඔන්න ඔය සුඛියත්ව දැක්ම ඉක්මවන්න ධර්මයේ පෙන්වලා දෙන්න. ඒ නිසා අපි උතුරු හොඳට තේරුම් ගන්න. අපි සුඛියත්ව දැක්ම එක මොන සාධාරණකමක් මේ ලෝකේ කරන්න ගියත් ඒ සියල්ලක්ම තමන්ගේ නින්දාවක්මයි තියෙන්නේ. මොකද හේතුව ඒ සාධාරණකමයි ති ලෝකේ ඉන්න අයට. ලෝකේ ඉන්න අය කියන කාරණාව පින්වතුනි සැබෑ සත්පුරුෂ භාවයේ බුදුරන් වහන්සේ පෙන්වන සත්පුරුෂ භාවයේ නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ලෝකෙන් ඊතරණ ප්‍රතිපදාවත් එක්කයි සැබෑම සත්පුරුෂ භාවයේ තියෙන්නේ. සැබෑම ඊතර වීමේ ක්‍රියාවලිය තියෙන්නේ. අන්නේ සත්පුරුෂයන් මගේ හිසම තාරිපුත්‍ර උත්තමයන් වහන්සේ තමන්ගේ උදාන තුල තේර ගාථා තුල පැහැදිලි කරනවා. ඒකට හේතුව තමයි ඒ වටිනාකම. ඒක තමයි පළවෙනි ගාථා.